ස්කන්ධය පිළිබඳ සිද්ධ වෙන වෙනස්කම් නිසා මානසිකව දුර්වල වෙන්නේ නැහැ. මානසිකව රෝගී වෙන්නේ නැහැ. ඒ වගේම Tamanගේ කායික දුර්වලකම් නිසා අන් අය සමග ගැටෙන්න හැපෙන්න යන්නේ නැහැ. දැන් අපි දකිනවනේ සමහර වෙලාවට වයස්ගත වෙනකොට Tamanගේ කය දුර්වල වෙනකොට Tamanට කන් ඇහෙන්නේ නැති කාරණය සම්බන්ධව අනිත් අයත් එක්කලා හරියට ගැටෙනවා. ඒගොල්ලෝ කියන දේ Tamanට ඇහෙන්නේ නැහැ, කියන දේ තේරෙන්නේ නැහැ, හයියෙන් කතා කරන්නේ නැහැ. එතකොට අපට ඇහෙන්න කියන්නේ නිකම් මුණුමුණු ගාලා වෙනම ඒගොල්ලෝ කතා කරනවා. අපට ඇහෙන්න කතා කරන්නේ. එතකොට දැන් Tamange කනේ තියෙන දුර්වලකම සම්බන්ධව දරුවොත් එක්ක මොනුබුරු මිනිබිරියොත් එක්ක උපස්ථායකයොත් එක්ක තමයි ගැටෙන්නේ. Tamanට දැස පේනවා අඩු නම් ඒ දුර්වලකම සම්බන්ධව අනිත් අයත් එක්ක තමයි ගැටෙන්නේ. Tamanට අතපය අවශ්‍ය විදිහට හසුරුවලා Tamanගේ වැඩ කරගන්න බැරි වෙනකොට අනිත්‍ය ඒවා කරලා දෙන්න ඕන. අපි කියනකොටම අපි හිතනකොටම මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕන. ඇයිද එහෙම කරන්න බැරි ඒ අයට? එතකොට මේ මිනිස්සුත් තම තමන්ගේ දහසක් වැඩ කටයුතුත් එකයි ඉන්නේ. මේ අපි හිතනකොටම අපි කියනකොටම දුවගෙන ඇවිල්ලා ඒවා කරන්නට ඉඩකඩක් නැහැ කියන බව අපි පිළිගන්නට සූදානම් නැහැ. අපේ කායික දුර්වලකමට අන් අය වග කියන්නට ඕන වගේ අපි හිතනවා. කුමක් නිසාද? ඒවා දැඩිව උපාදාන කර ගැනීම නිසා. මෙන්න මේ විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් දැඩිව උපාදාන කරගත්තොත් ඒ හේතුව නිසා ඒ තනත්තා මානසිකව රෝගී වෙනවා. පින්නතුනි රේරුකාණි චන්දවිමල මහානායක හඳුරු අවුරුදු 100ක් වැඩ හිටියා. උන්වහන්සේ අන්තිම කාලේ දැස නොපෙනී ඇස් දෙක කොහොමවත් පේන්නේ නැහැ. කන් දෙක යාන්තමට ඇහෙන්නේ. එතකොට නැගිටලා ඇවිදින්නට තබා උන්වහන්සේට ස්ව ශක්තියෙන් තනියෙන් නැගිට ගන්නටවත් පුළුවන් කමක් නැහැ ඇඳේ. එතකොට උපස්ථාන කළේ අපේ කිරියෝරුවේ ධම්මානන්ද නායක හාමුදුරුව. උන්වහන්සේ දානේ ටික වළඳන්න නායක හාමුදුරුව නැගිටවල වාඩි කරවල පිට හේතු වෙන්නට සලස්සලා එහෙම තමයි දානේ ටික වළඳන්නට පිළියෙල කරලා දෙන්නේ. එතකොට වැසිකිලි කැසිකිලි යන්නට ඕන වෙනකොට ඔසවලා ඒ අදාළ තැනින් උන්වහන්සේ වඩා හිඳවනවා. මේ විදිහට තමන්ගේ කය ඔසවා ගන්නටවත් අවශ්‍ය විදිහට පරිහරණය කරන්න බැරි මට්ටමට උන්වහන්සේ වසර 10ක් පමණ ඇඳ මත වැතිරී සිටියා. එතකොට මේ කාල වකවානුවේ කිරියොරුවේ නායක හාමුදුරුවෝ උන්වහන්සේට දිවා රාත්‍රී අප උපස්ථාන කළා. දිනක් උන්වහන්සේ කිරියොරුවේ නායක හාමුදුරුවෝ ධර්ම දේශනාවකට වැඩම කළ අවස්ථාවක තවත් කෙනෙක් තව පොඩි හාමුදුරනමක් උපස්ථානයේ සඳහා ළඟ රඳවලා ගිහිල්ලා තියෙනවා. නායක හාමුදුරන්ට වතුර ටිකක් අවශ්‍ය වෙලා නායක හාමුදුරුව සීනුව නාද කරලා තියෙනවා. ඒ කියන්නේ එතන විදුලි සීනුවක් සවි කරලා තියෙනවා. එහි බොත්තම සවි කරලා තියෙන නායක හාමුදුරන්ගේ ඇඳ ළඟ. ඉතින් ඒක එඹුවන් පස්සේ ඒ සීනුව මුළු පන්සල් වත්තේ කොහේ කවුරු හිටියත් ඇහෙනවා. ඊට නායක හාමුදුරන්ට වතුර ටිකක් අවශ්‍ය වෙලා නායක හාමුදුරන්ට සීනුව නාද කළා. නමුත් කවුරුත් ආවේ නැහැ. දෙවැනි පාරත් සීනුව නාද කළා කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි පාරත් සීනුව නාද කළා කිසි කෙනෙක් ආවේ නැහැ. දැන් වෙන කෙනෙක් එහෙමනම් ඒ බඳු අවස්ථාවක බොහෝ කුපිත වෙන්නට ගැටෙන්නට මානසිකව හැඟීම්බර වෙන්නට පෙළඹෙනවා. නමුත් නායක හාමුදුරුවෝ එහෙම නෙමෙයි. උන්වහන්සේ දිගු කලක් ධර්මය පුහුණු කළ නිසා අන් අයට ධර්මය කියා දුන්නා විතරක් නෙමෙයි. උන්වහන්සේත් ඒවා ප්‍රායෝගිකව පුහුණු කළා. ගුණධම් වැඩුවා, භාවනා කළා. සතිය සම්පජඤ්ඤය අවදි කළා. ප්‍රඥාවෙන් ලෝකේ දකින්නට මනස පුහුණු කළා. ඒ නිසා උන්වහන්සේ ඒ අවස්ථාවේදී අන් අය සමග ගැටෙන එක නෙමෙයි මේ පංචස්කන්ධයේ දුබල වුණන් පස්සේ මගේ ශරීරය මටම වාරු කරගන්නට බෑ. එතකොට දැන් තමන් වහන්සේට නැගිටලා වතුර ටික ගන්න පුළුවන් වුණා නම් කාටවත් කතා කරන්න ඕන නෑනේ. ඒතර තමන්ගේ පංචස්කන්ධයවත් තමන්ට ඕන හැටියට වැඩ කරන්නේ නැතිනම් ලෝකයේ අනිත් අය මට ඕන හැටියට වැඩ කරાવી කියලා කොහොමද කල්පනා කරන්නේ? ඒතර මේ විදිහට උන්වහන්සේ ගැඹුරු විදර්ශනාවකට එතෙන් පටන් යොමු වෙනවා අනාත්ම දර්ශනයත් එක්කලා. එතකොට එහෙම කරන්නට පුළුවන් උනේ ඇයි මේ පංචස්කන්ධයේ ස්වභාවය නුවණින් සිහි කරන්නට උන්වහන්සේ ඒ අවස්ථාවේදී සමත් වුණු නිසා. මෙන්න මේ විදිහට සරියොත් මහරහතන් වහන්සේ නකුල පීතෘ ගෘහපතිතුමාට පැහැදිලි කරලා දෙනවා ගෘහපතිතුමනි යම්කිසි කෙනෙක් මේ පංචස්කන්ධය මම හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මය හැටියට මගේ හැටියට වැරදි දෘෂ්ටියකින් දැඩිව ග්‍රහණය කරගන්නේ නැතිනම් උපාදාන කරගන්නේ නැතිනම් ඒ පුද්ගලයාට කය පිළිබඳව ඇති වෙන වෙනස්කම් මේ පංචස්කන්ධෙහි ඇතිවෙනා විවිධ වෙනස්කම් ඒ තනත්තාට ඒ තුලින් ඔහුගේ සිත දුර්වල කරගන්න නැතුව රෝගී කරගන්න නැතුව නිරෝගී සිතකින් ඒ පංචස්කන්ධේ වෙනස්කම් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් දකින්නට පුළුවන්. ගෘහපතිතුමනේ මේ විදිහටයි කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්න කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරලා දුන්නා. පිටුතුනේ දැන් මේ කාරණේ අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් අපේ ශරීරයේ ඇතිවෙන යම් යම් දුර්වලකම් ශරීරයේ දුර්වලකම් ඇති වෙනකොට පංචස්කන්ධය පිළිබඳවම දුබලකම් රූපය පිළිබඳව පමණක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන මේ හැම එකකම යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ ඇති වෙන වෙනස්කම් අපට ප්‍රායෝගිකව අත්දකින්නට ලැබෙන විශේෂ කාල පරිච්ඡේදයක් තමයි වයෝවෘද්ධ සමය. දැන් අපි ජීවිතේ පවතින මේ ස්වභාවය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව નિસරු බව මේවා පිළිබඳව ඕනතරම් ධර්ම දේශනාවලින් අහනවා දහම් පොතපතින් කියවනවා ඒවා පිළිබඳව අපට දැනුමක් තියෙනවා අපි පන්සලට ගිහාම ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව කරුණු දේශනා කරනකොට අපි සිල් සමාදන් වෙලා එහෙම නැත්නම් gedara ඉඳගෙන හෝ අපි බොහොම ගෞරවයෙන් බොහොම ඕනකමින් ඒ ධහම ශ්‍රවණය කරනවා. එතකොට අපිට තේරෙන භාෂාවකින් කියා දෙනවා නම් ඒ කියන කාරණෙත් අපිට වැටහෙනවා. නමුත් අපි ජව සම්පන්නව තරුණ වයසේ ඉන්නකොට මේ පංචස්කන්ධයේ දුකක්ය මේ අසාර වූ පංචස්කන්ධයක්ය මේ අනාත්ම වූ පංචස්කන්ධයක්ය මේවා පැහැදිලි කරලා දුන්නට කියන කාරණේ වැටහුණාට ඒක ප්‍රත්‍යක්ෂ වෙන ගතිය අඩුයි. ජීවිතේ වෘද්ධ සමයටපත් වෙනකොට තමයි අපට ඒවා ප්‍රත්‍යක්ෂ කරන්නට හොඳටම කරුණු සැලසෙන්නේ. එදා බණමඩුවේදී අහපු බණ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් දකින්නට ඉඩකඩ සැලසෙන්නේ වයෝ වෘද්ධ සමයේ. නමුත් ඒ වයෝ වෘද්ධ වෙනකොට හුඟක් දෙනා ඇති කරගන්න ගැටලුවක් තමයි අර කය දුර්වල වීමට සාපේක්ෂව සිතත් ටික ටික දුබල කරගන්නට පෙළඹෙනවා. දැන් ඉතින් අපිට බෑ දැන් අපි වයසයි. දැන් ඉතින් හැමදෙන්නේ අපිට සිහිය පිහිටන්නෙත් නැහැ. ඒ වගේම අපිට භාවනා කරන්නත් බෑ. එක තැනක ඉන්නත් බෑ. දැන් ඉතින් අමාරුයි. අපිට ඉතින් තරුණ වයසේ මේ ධර්මයේ ලැබුණා නම් ටිකක් හරි ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් මේ වයස්ගත වෙලා අපිට ධහම ලැබුණා වුණත් ඒවෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැ. අන්නේ විදිහට උකටලී වෙන ගතියක් තියෙනවා. පින්නතුනේ කය දුර්වල වෙනකොට ඇස් පෙනීමේ අඩුවක් ඇති වෙන්නට පුළුවන් කන් ඇහිීමේ අඩුවක් ඇති වෙන්නට පුළුවන් ස්නායු පද්ධතියේ මොළයේ ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්නට පුළුවන් හැබැයි ඒව බලපාන්නේ කය සම්බන්ධව ක්‍රියාත්මක වීමටයි ඇහැ පේන්නේ නැති වෙනකොට බාහිරින් තියෙන දේවල් දකින්නට බෑ නමුත් අපි කලින් දැකපු දේවල් පිළිබඳ සටහන් මනසේ පවතිනවා ඒ වෙලාවේ කියන දේවල් කනින් අහන්නට බෑ. නමුත් කලින් අහපු දේවල් පිළිබඳ සටහන් මනසේ පවතිනවා. ඒ වෙලාවට ස්නායු පද්ධතිය මොළය හරියට ක්‍රියාත්මක වෙන්නවා අඩු නම් අපිට කය පරිහරණය කරලා දේවල් කරන්නට අමාරුයි. නමුත් සිත යම් ප්‍රමාණයකට පුරුදු පුහුණු කරලා තිබුණා ඒ සිතේ පුරුදු පුහුණු කිරීම ඒ අවස්ථාවේදී වෙනස් වෙන්නේ නැහැ පිටත. මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. මේ කාරණේ අපි ඊටාම හොඳින් අත්දකපු අවස්ථාවක්.